මේක ප්‍රශ්නයක් ඇසවැනි ඉන්ද්‍රියක් අරමුණු කොට විදර්ශනා වැඩිීමේදී මෙනෙහි කර යුත්තේ ඇස අනිච්ච දුක්ඛ අනාත්ම බව එනම් කබ කඳුළු ගැලීම ලෙඩ රෝග වලට ගොදුරු වීම ආදී වූ පිළීම් ලක්ෂණය දුක්ඛ ලක්ෂණය හා නිසරු බවද කියලා මේ අහන්නේ මොකද පෙළෙන ලක්ෂණේ අනිත්‍ය කිව්වහම ඒකේ පෙළෙන ලක්ෂණේ මොකද්ද කියන එකයි මේ ප්‍රශ්නේ. එතකොට අහන්නේ එහෙම නැත්නම් මේ ඇසේ පැවැතීම නිසා ඇති වෙන මේ චන්ද මේ රාගය ආදී වශයෙන් දේවල් නිසා මතුමතුත් සසරේදී මේ ඒ ඇසක් ඇතිවීමට හේතු වෙන්නා වූ ආකාරයේ වෙනෙහි කිරීම ආදී වශයෙන් මේ ගැඹුරු දහමක් ගැන අහන්නේ. ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕන කාරණයක් තිබෙනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බලනකොට පටිච්ච සමුප්පාදයේ හුඟා දුරට මේකට මේ සම්බන්ධ කරගන්න ඕනේ. ඇස කියන්නේ මොකද්ද? ඇස හටගන්න හේතුව මොකද්ද? ඇස නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? නිරෝධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනගත්තොත් ඇස පිළිබඳ දැනගත්තා වෙනවා. මේ ටිකක් ගැඹුරුයි හිතලා බලනකොට මේච්චර ගැඹුරක් නැහැ. ඔය ඇස පිළිබඳ චතුරාර්ය සත්‍ය දකින්න හැටි. ඒතර මේ ඇස මොකේද අයිති කියලා බලන්න ඕන. දුක්ඛ සත්‍යයට අයිති වෙන ක්‍රමයක් තියෙනවා. ඒක දකින්න ඕනේ ක්‍රමයට. දුක්ඛ සත්‍යයෙන් දකින්නගේ දුක්ඛ සත්‍ය ඥානය. ඇස දුකට අයිති. අන්න ඒක විග්‍රහ කරලා විවිධ ක්‍රම වලින් දකින්න ඕනේ. ඇසේ හට ගැනීම දුක්ඛ සමුදයට අයිති. ඇස හට ගැනීම නතර වුණොත් දුක නිරෝධයට අයිති. ඇස නැති කරන මාර්ගයක් තියෙනවා නම් හැබැයි ඇස විතරක් නෙවෙයි. ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට අයිති ඇස කවදාවත් යලි හට නොගන්න හේතු වෙන මාර්ගයක් තියෙනවා. මෙන්න මේ කාරණා හතර දැනගත්තොත් ඇස පිළිබඳ චතුරාර්ය සත්‍යය දැක්කා වෙනවා සම්මා දිට්ඨිය පහළ වුණා වෙනවා. මේක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඒතර ඇස විතරක් නෙමෙයි ඇස කියන්නේ එක කොටසක්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම. ලදරුවෙක් ඉන්නවා. අපි දකිනා පුංචි ලදරුවෝ. එහෙනම් ලදරුවෙක් ලෝකේ ජීවත් වෙන්න නම් අම්මෙකුත් ඉන්න ඕනේ. අම්මෙක් විතරක් හිටියටමදි තාත්තෙකුත් ඉන්න ඕනේ ලදරුවා පහල කරන්න. පිහි කරන්න. අවශ්‍ය කරන ඒ ජාතක කරගන්න පියෙකුත් ඉන්න ඕනේ. ඒ දරුවා ගැබක් ඇතුලේ හැදිලා වැඩිලා බිහි වෙන මවෙකුත් ඉන්න ඕනේ. නිකම්ම ලදරුවෙක් විතරක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඇහැ විතරක් තනිකර ලෝකෙ ඇස් ගෙඩියක් විතරක් හැදෙන්නේ නැහැ. ඇහැ හට ගන්නට නම් ඒ හට ගැනීමට අවශ්‍ය කරන ඔලු ගෙඩියකුත් හට ගන්නට ඕන ඇස් දෙක තියෙන්නේ. ඒ ඇහැ හටගත්තේ යම් කිසි දෙයකින්ද සතර මහා භූතයන් නම් සතර මහා භූතයන්ගෙන් ගොඩනැගින්න සතර මහා භූතය එකතු වෙන්නත් ඕනේ. සතර මහා භූත කියන ඒවා ගිනනම් පස් ජල එතකොට ගිනි සුලං කියලා ආදි වශයෙන් කිව්වත් ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු වශයෙන් ධාතු හතරක් කිව්වත් ඒවා එකතු වෙලා හැඩ ගැහිලා හැදුනොත් තමයි ධාතු හතරකින් ඇස හටගන්නේ. එහෙනම් ධාතු හතරක් නිකන් තිබුණාට හැදෙන්නේ හැදෙන ක්‍රමයක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ ආදි වශයෙන් ඇස ගැන බලනකොට මේ ඇසක් කියන්නේ මොකද්ද? සතර මහා භූතයන්ගෙන් හටගත්තා කිව්වට මදි. ඇසක් හට නැගින්න ගොඩ හට ගන්න ගොඩ නැගින්න අවශ්‍ය කරන සියලු පදාර්ථයන් හොයලා බලන්න ඕනේ. කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? ඒතර ඇහක් ඇති වෙනවා නම් ඒ ඇහැ ඇති වෙනකොට පටිච්චසමුප්පන්නව බලන්න පුරුවන් වෙන්න ඕනේ. මේ ඇහැ ඇයි මේ විදිහට මේ ඔළුවක් ඇතුළේ ඇඟක් ඇතුළේ හටගත්ත ඇහැක් විදිහට තනි කර හටගන්නේ නැතුව මේ මස්ලේ කයක් ඇති කඩක් ඇතුළේම ඔළුව කියන කොටසේ මේ කුහර දෙකක් ඇතුළේ ඇස් ගෙඩියක් හටගත්තේ කොහොමද? එන ඇහැ විතරක් තනි කර හටගන්නේ නැහැ. ඇහැට ගන්න විශාල ආධාරකයක් ඕනේ. ඒ ආධාරක සමූහයම හටගන්න හේතුවක් තියෙන්නත් ඕනේ. ඇහැ කට ගන්නවා නම් ඇහැ හට ගන්න හේතුව බලනකොට ඇහැ කට ගන්න හේතුකාරක වන්නා මුළු ශරීරයම ගෝචර වෙනවා උතන. කයක් හට ගන්න ඕනේ. ඇහැ පාලනය කරන්න අවශ්‍ය කරන සියලු කොටස් එකින් එක සම්බන්ධයි. සත්වයක අත්බෑවක් හැටියට පහළ වෙනකොට ඒ අත්බෑව පරිහරණය කරන්න අවශ්‍ය කරන පහසුකම් අවශ්‍යතාවයන් පස් ආකාරයකින් ওই විදිහට ආස්වාද විඳින මොහොතට එනකම් සම්බන්ධ වෙලා ඒව හැඩගහන්න සකස් කරන්න මනසකුත් සකස් වෙලා ඉන්ද්‍රිය හයක සම්බන්ධතාවයක් ඇති වෙනවා. එන ඇස විතරක් විතරක් නෙමෙයි බලන්නේ බලනකොට අනිකත් බලන්න සිද්ධ වෙනවා. ඇහැ හැදිච්ච හැටි බලන්න ගියාම පටිච්චසමුප්පන්නෝ විග්‍රහ කරලා බලාගෙන යනකොට ඇහැ විතරක් තනිකර මස් කුලියක් විතරක් හටගන්න විදියක් නැහැ ඇහැ කියලා. ඒක හටගත් ක්‍රමයේ බලනකොට කන හටගත්ත හැටි, නාසය හටගත්ත හැටි, දිව හටගත්ත හැටි, කය හටගත්ත හැටි ඒවැ සම්බන්ධතාවයේ. ඒතර මොකටද මේ හටගත්තේ? චන්දරාගය නිසා ඇහැ හටගත්තේ කොහොමද? මේ ආදී විශාල විග්‍රහයක් මනසේ රෙන්න පටන් ගන්නවා. නෝන වැඩෙන්න වැඩෙන්නයි දකින්න පටන් ගන්නවා. ඒ ක්‍රමයේ තේරෙන්න ඕනේ. ඇස සකස් වෙන ආකාරය. දැන් යම් කිසි දෙයක් මේ ලෝක ආස්වාද විඳීමට මුල් වෙනවා. ඉසෙලා දකින්න දෙයකින්. දුර තියෙන දෙයක් හැඩරුවක් ඇතුව නොවෙන්න යම් කිසි ආකාරයන්ගෙන් දකිනවා. ඒ දර්ශන විවිධාකාර වෙනවා. ඒ විවිධාකාර දර්ශන වලින් විවිධ හැඟීම් ඇතිකරන හේතු වෙන ආකාර දර්ශන ලැබෙනවා. ඒතර ඇහෙන් දැක්ක දේ ළඟට තමයි එතන තියෙන ශබ්දයක් අහන්න තව ටිකක් යොමු වෙන්නේ. දැන් මෙතන නිරුක්තියක් තියෙනවා හැබැයි මේක කොහෙවත් පොත්වල නැහැ. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. මේ ඉන්ද්‍රිය හයක් හැදෙන්න සිද්ධ වුණ ගති හයක් තියෙනවා. ආස්වාදයේ මුල් කරගෙන තමයි සත්‍යයේ ලෝකේ පහළ වෙලා මේ අනන්ත සංසාරේ ඉවරනම් පවතින්නේ. ලෝකේ ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යයව පවතින්නේ නැහැ මේ පැවැත්මක් ගෙනියන්නේ නැහැ කියන එක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක එහෙම බව ඥාන ගෝචර බව අනිකයි ශ්‍රාවකින්ටත් වැටහෙනවා. ආදීනවයක් නැත්නම් මේකෙන් මිදෙන්නේ නැහැ. ඒකත් අපිට වැටහෙනවා. ඉතින් ආස්වාදයක් නැත්නම් මේ සසර පැවැත්මක් හැදෙන්නේ නැහැ. ඒ ආස්වාදය පංචකාම ආස්වාදයක් කියලා මූලික වශයෙන් කාම ආස්වාදයක් වෙන් කරගන්න. එහෙන් රූප බලලා ඉතලක් නිකන් ඉන්න බැහැ. ඒක ආස්වාදයේ මූලික අවස්ථාවට හේතුකාරකයක් විතරයි. ඊට පස්සේ තව ටිකක් ලඟ වෙනවා. ඒකේ සුවයක් තියෙනවා සුවාතර හැරෙනවා. දැන් අපිට පුරුද්දක් තියෙනවා යම්කිසි ගති ලක්ෂණ ගති හඬක් එනවා. ලස්සන රූපයක් දැක්කම ෂා ෂා. එහෙම අපි එකපාර සද්දයක් එනවා ෂා. ෂෝක්නි ලස්සනයි. අන්න එහෙම එනවා. එතන මේ කූ කියලා කියන්නේ මේ කාම ධර්ම. නමුත් අපි පහත් ධර්ම උසස් හැටියට හිතාගෙන ඉන්න අවිද්‍යාවෙන්. ඒ පහත් වූ ආසා කරන දේවල් දැක්කහම චක්‍රියෙන් ලක්ෂණයක් අදහසක් හිතට එනවා. කූ වලට චක් කියන අදහස ආපුහම චක්කු වෙනවා. ඇසට චක්කු කිව්වේ ඔන්න ඕකයි. හැබැයි පොතේ නැති නිසා සමහරවල්ට බැනුම් ගහන්නත් වෙන අමුතු જાතිය පද හදනවා කිය. ඒ වුණත් ඔක හරියට දැනගන්න ඕනේ ඇහැ හටගත්ත නිරුක්තිය. අපි ඇහැ කියලා එකට කියනවා. මොනවා හරි දැක්කහම අපි සිංහල නැන හෙලා දහස අනුව බැලුවොත් එක පාර අහම්බෙන් දැක්කහම ඈ මොකද්ද ඈ අන්න එහෙම සද්දයක් එන එක අපිට හැංගීම් හඳා ඒක එන හැටි හෑ ගානක පාරට දැක්කදී හඳුනා ගන්න ඕන ඈ ඈ ඈ ඈ නිරුක්තියක් හැදෙන හැටි ඇහැට චක්කුව කියන එකට පාලියෙන් කිව්වොත් චක්කුව හැදිච්ච හැටි සිංහලෙන් කිව්වොත් ඇහැ හැදිච්ච හැටි. එකම අදහස. එන ක්‍රමයක් ඔය. ඒතර මොකද වෙන්නේ? ඒ බැලීමේදී ඒක ආස්වාද විදීමට වස්තුවක් ඒ දැක්කේ. ඒ පුරුද්ද නිසා තමයි. අර කෝ කියන පහත් ඒවා නැත්නම් කාම ධර්මයන්ට චා කියලා අදහසක් ආවා. ඒ චහ කියන නිසා ෂා ෂා ඔය ආදි වශයෙන් එක එක ශබ්ද වලින් කරන්නේ. ඒ ප්‍රියමනාපය දැක්කහම ආස්වාද විඳීමට නැඹුරු වෙන හැටි. මෙන්න මේකේ හැමිරියෙම බාහිර ලෝකේ තියෙන වස්තු අරමුණු කරන්න තියෙන පහසුම ක්‍රමවේදය තමයි ඔය චක්කු වලින් කරන්නේ. එහෙනම් ඒ නිසාම ලෝක සත්‍යයේ චක්කු හරි වටිනවා. අවිද්‍යාවේ නිගමනයි. අන වටිනවා කියන වචනේ ආවේ අවිද්‍යාව සමග බැඳීම. ඇහත් අවිද්‍යාවත් අතර තියෙන සම්බන්ධය දැනගන්නේ කොහොමයි? ඒතර ඒක කාම සුවයක් ලබා ගැනීමට සුවාතට හැරෙනවා. සුවාතට යනකොට කියන සුවාත සෝත. ඒක තමයි ලං වෙලා ඒකේ ශබ්දය අහන්න කැමති. ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ ආස්වාද විඳින පැත්තට නැඹුරු වෙන්න ඊළඟ ලක්ෂණය දෙන එක තමයි සුවාත හේවා සෝත වෙන්නේ. ඒක කාමාස්වාදයට ආහාරයක් කරගන්නවා. ආහාරය කරන ඒකත් සමග බැඳෙනවා. ඒක තදින් ගෑවෙනවා. තදින් ඇසුරට වැටෙනවා. ආන කියන්නේ ආහාරය. ගහ ආන කියන්නේ ගාන. ආහාරයක් වශයෙන් අමා ආස්වාදයට ආහාරයක් වශයෙන් ඒකේ තදින් බැඳීමට කියන නමක් තමයි ක ආන හෙවත් ගාන. ගන්ධයට මුල් වෙලා හිටන් තමයි ඒ ටිකෙන්නේ ග අන්ධ කිව්වහම කාමයන්ගේ ගෑවෙනකොට අන්ධ වෙනවා. කාමයේ අන්ධයි කියලා නමකුත් තියෙනවා. ග අන්ධ ගන්ධ වෙන්නේ එහෙමයි. ගානීට ගන්ධය සම්බන්ධ වෙන්නේ. අදහසට අනුකූලව ශබ්ද හැදිලා තියෙන හැටි. ඔය තියෙන්නේ. ඊතර මොකද වෙන්නේ මේ කාමා ස්වාදයට ලඟ වෙනකොට? එකෙන් එක සම්බන්ධ වෙනවා. ඔය කාම වස්තුන්ට කාම ආස්වාදයන්ට ජී කියලා නමක් තියෙනවා. ඒ ගති හඬ. අවහා කරනවා කියලා කියන්නේ ඒක සමග එකතු වෙලා වැදෙනවා. ජී අවහා කියන එක තමයි ජීවහා වෙන්නේ. ඇස කන නාසය දිව කියලා අපි කිව්වේ ටික එන ක්‍රමයක් ඔය. චක්කසෝත ගාන ජීවහා. අන්න කහ කිව්ව පංචකාමයට අය වෙන එකක් එනවා. එකතු වෙනවා. අපිට පුරුද්දක් තියෙනවා මොන හරි ආස්වාදයක් ලැබුණා ආයි ආයි ආයිත් ආයි කියලා වචනයක් කියවෙනවා. නැවතත් නැවතත් කියන අදහස ඒකේ තියෙනවා. පංචකාමීට නැවත නැවත නැඹුරු වීමට කියන ක ආය ක ආය කාය වෙනවා. එතකොට මෝහයට ආහාරය සකස් වෙනවා. මෝහයට හැකෙන ආනිය තමයි මෝ ආන තමයි මන වෙන්නේ. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා සත්වේ කියලා ගොඩනැගෙන්න හේතු හය ඉන්ද්‍රිය හය දෙන ක්‍රමයක්. ওই නිරුක්ති ඥානයකට ගෝචර වෙන පද නිරුක්ති ක්‍රමයක්. ඔන්න ඔය ටික තමයි සත්වයා තෘෂ්ණාව නිසා ලෝකේ ගොඩ නැගින ක්‍රමී. පංචකාම ආස්වාදයේ මුල් කරගෙන සත්වයේ ගොඩ නැගින හැටි. නැත්නම් ඇසක් කනක් නාසයක් දිවක් කයක් මලක් ගොඩ නැගින හැටි. ඒකේ යම්තරමක් ඒ කාම ආස්වාදයේ සඳහා මනස දූෂ්‍ය කරගත්තොත් ඒ මට්ටමට ඒ ශාරීරියේ හැඩේ වෙනස් වෙනවා. ඒ පංචකාම ආස්වාදය සඳහා තිරිසං ආකාර ගති ලක්ෂණයක් ඇති කරගත්තොත් කාමයෙන් මුසපත් වෙලා ඒ කියන චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රිය හය තිරිසං ස්වභාවය ගන්නවා සමහර ඉලාට යහපත් සිය විඳිනවා කියලා එකක් තියෙනවා කාටවත් කරදරයක් කරන්නේ නැතුව හිංසාවක් පීඩාවක් නොකර එහෙම විදින ක්‍රමයක් තියෙනවා. යුක්ති සහගත සාධාරණව අපි කාම ආස්වාදයක් විඳින්නේ මිත්‍යාචාරයට අපි යන්නේ නැහැ මේ ආදි වශයෙන් කියලා. එහෙමත් කොටසක්. ඉතින් ඒ සංකාරය කියනවා මනුස්ස සංකාර. එසේ කරන ඒවාට. ඒක අය මනුස්ස වශයෙන් උපදින්න හේතු වෙනවා. අර චක්කුසෝත ගාන දිගුහා කායමන මනුස්ස ස්වභාවය ගන්නවා. එතකොට මනුස්ස ආකාරයේ ගතිරුව හැදිලා මනුස්ස රූපය හැදෙනවා. විවිධ තිරිසන් ගතිරුව හැදෙනකොට තිරිසන් රූපය හැදෙනවා ඒ සතුන්ගේ අනුව. හැබැයි ඇහැ කන දිව නාසය ශරීරය අර විදිහටම පිහිටනවා. හැඩේ වෙනස් වෙලා. ගතියට අනුකූල රූපය හැදිලා. දිව්‍යමය ගති ලක්ෂණයක් තියෙනවා නම් ඒ යහපත් දේ තමන් ලබනවා වාගේම යහපත ලෝකයට යහපත්සේ සිද්ධ කරන අයුතු අසාධාරණ නොවන දුෂ්චරිත නොවන මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය නිසා දේව කයක් ලබනවා. ඒ දේව කයටත් ඇස කන නාසය දිව කය නෙහල් චක්කු සෝත ගාන දිවහා කාය ඒ ටික ලැබෙනවා. මේ පංචකාම ආස්වාදයේ විඳින කාම ලෝකේ. ඔන්න ඔය ක්‍රමයට කය ලබනවා. පංචකාමී මුල් කරගෙනම හටගන්න නිසා ඉන්ද්‍රිය පහකින් කාම ඇසුරට කය හැදිලා මනේන්ද්‍රියකින් ඒ ආස්වාදයේ දැනීමක් පහළ කරන්න විඥානයක් හට ගන්නවා. මනේන්ද්‍රිය හට ගන්නවා. මෙන්න මේ හට ගන්න ක්‍රමේ තේරුම් ගන්න ඕන කෙටියෙන් හරි. ඊතර දකිනා එහෙනම් ඇහැ විතරක් නෙමෙයිනේ ලෝකේ හටගන්නේ. ඊට පස්සේ කල්පනා කරවන ඇහැ හටගන්න හේතුව මොකද්ද? එක චක්‍රයක් හටගෙන ඇහෙන් ගත්තා, කනෙන් ගත්තා, නාසයෙන් ගත්තා, දිවෙන් ගත්තා, කයෙන් ගත්තා, ආස්වාදයේ මනෙන් වින්දා. එකතු කරලා එකතු කරලා අරගෙන. ඒ වින්දහම එක ගෙවිලා ගියා ඉවරයි. නැවත වතාවක් මොකද කරන්න ඕනි? නැවත භුක්තිය විඳින්නම් කාම භුක්තිය. ওই ක්‍රියාවලිය නැවත සිද්ධ වෙන්න ඕනි. ඒවා නැවතත් ආයිත් අරමුණක් අරගන්න ඕනි. අන්නේ අරමුණක් ගන්න තමයි ආයසරයා අර ඉස්සෙල්ලා ගත්ත විදිහටම ගන්න පටන් ගන්න. ආයිත් ආයිත් කියලා ගන්නවා. අරගෙන ඉස්සෙල්ලා ආයිත් පටන් ගන්නවා. ඉස්සෙල්ලා ගත්ත විදිහටම ආයි ගන්නවා. ආයි ඉස්සෙල්ලා ගත්තාම ආයිස් අයිස් වෙනවා. ඉංග්‍රීසියෙන්ුත් අයිස් කියලා හැට හැදුණා. ඉංග්‍රීසි වතෙන්වත් ඔය අදහසෙම නිරුක්තියක් ආවා. ඒත් ඒවයි ක්‍රමවේද තියෙනවා. නැවතත් ඈ කියලා ගන්නවා හැ කියලා ඉතින් ඒකට බැඳෙනවා. නැවත ඈ හට ගන්නවා. මේ විදිහට ඇහි අවශ්‍යතාවයේ තියෙන නිසා මේ ඇහැ ආයතනයක් කරගන්නවා මනසින්ම. නැවත නැවතත් ඇහැ බලාපොරොත්තු වෙනවා. ඒතර ඇහැ බලාපොරොත්තු වුනහම ඇහැ විතරක් නෙමෙයි හටගන්නේ පංචකාමයේ බලාපොරොත්තු නිසා ඒකේ කොටසක් විතරයි මේ ඇහැ හට ගැනීමේ හේතුව. ඒ පංචකාම බලාපොරොත්තු නිසාම තමයි කන හටගන්නේ, නාසය හටගන්නේ, දිව හටගන්නේ, කය හටගන්නේ. ඒක විඳින්න මන හටගන්නේ. දූෂ්‍ය නම් දූෂ්‍ය අන්දමට ඒ වගේම මනුෂ්‍ය ගති නම් මනුෂ්‍ය ගති අන්දමට, දේව ගති නම් දේව ගති වල අන්දමට පංචකාමීට ওই ටික හැදෙනවා. තෘෂ්ණාව නිසා එහැ හටගන්නේ කිව්වට තේරෙන්නේ නැහැ. ওই විදිහට විග්‍රහ කරගන්න ඕනේ. එතකොට දකින්නවා එහැ හටගන්න හේතුව තෘෂ්ණාව කිව්වේ මෙන්න මෙහෙම ක්‍රමයන්නේ කියලා. ඒ දකින්න ගැඹුරු තැනක් ඔය විග්‍රහ කරන්න. දැන් චක්කු කියලා හැදුනේ මොකක් නිසාද? පංචකාම ආස්වාදයට අරමුණු හොය හොයා යන ක්‍රමයක් තියෙනවා. කොච්චර අරමුණු හොයාගෙන පංචකාමී ඒ අරමුණ කිවිඳට ඒ අරමුණ අරමුණු වෙලා මුණ ගැහෙනකොට ගොඩනගාගෙන විඳා එක ගෙවිලා ගියා ඉවරයි. නැවත අලුත් අරමුණක් ගොඩනගාගෙන ඒක පස්සේ යන්න ඕනේ. ඒක ගෝචර කරගත්තා ඒකත් විඳා ඒකත් ඉවරයි. නැවත එකක් හොයාගෙන ආයිත් යන්න ඕනේ. මෙන්න මේ ක්‍රමවේදයට මොකද කරන්නේ? නිතරම පංචකාම ආස්වාදිය බලාපොරොත්තුෙන් අරමුණු විමර්ශනය කිරීමට අවශ්‍ය අංගයක් වෙනවා අවිද්‍යාව නිසා පහළ වෙච්ච අදහසක් වශයෙන් ওই විමර්ශනයට අවශ්‍ය ඉන්ද්‍රිය. මෙන්න මේ නිසා තමයි චක්කු වෙන්නේ. චක්කු දැනගන්නවා චක්කු සමුදය දැනගන්නවා. සං උදය සමුදය. මේ ඇහැ හට ගැනීමට යමක් එකතු වෙන්න ඕනේ. රූප ධාතු හතරක එකතු වෙනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඒ ධාතු හතර එකතු වෙලා හිටන් එක පාර එක ඇහිපිය ගන්න මොහොතකම හැදෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ ඇස් gediya උදා වෙනවා. ඇති වෙනවා කියන එක එකක් උදා වෙනවා කියන එක තව එකක්. ඇති වුණා කිව්වහම අහම්බෙන් හිරිවාන් ඇති වෙච්ච එකක් වෙනවා. ඒ අදහස ඒකයි. උදා වෙනවා කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික උදා වෙනවා. බඩේ කලල රූපයක් කියලා තියෙන ඊටාම කුඩා අවදියේදී ඇහැක් පේන හරියකවත් නැහැ. මව කුසේ උප්පත්තියකට ඇවිදිලා හිටන් ගන්ධබ්බයක උප්පත්ති වෙලා පිහිටලා ගන්ධබ්බ අවකාන්තේ හොන්ති කියලා ඇවිදින් පොඩි සිතක් වාගේ හැදෙන්නේ. ඊට පස්සේ මුං ඇටයක් වාගේ මිදි පොකුරක් වාගේ ක්‍රමක්‍රමයෙන් හැදිලා ටිකෙන් ටික ලොකු වෙලා පේසි කඩක් බවට පත් වෙලා ඒ විදිහට හැදිලා ඔලු ගෙඩියක් වෙන් වෙලා මාස ගාණක් යනකොට ඔක වෙන්නේ. ඊට පස්සේ ඇහැක සීයාවට පටලයක් හැදිලා ක්‍රමක්‍රමින් වෙනස් වෙලා හිටන් ගිහිල්ලා ඔහොම හෝ තමයි බඩ ඇතුලේ මාස 3-4 යනකොට දරුවාගේ ඇහැක් හැදිලා තියෙන්නේ බොහෝම ලදරුවට. ඒකත් පැහැදිලි ඇහැක් බවට පත් වෙන්න මාස 8ක් 9ක් යන්න ඕනේ. එහෙනම් මේ මාස 9ක් බඩේ ඉඳලා හිටන් බිහි වෙනට 9 මාසයක් ගියා නම් මේ 9 වෙනි මාසෙට දවස් කීයක් තියෙන මාස 9ක් තියෙනවා අපි ඉස්සෙල්ලා ගන්නවා මාස 9ක්. මේ 9 වෙනි මාසෙන් කීවෙනි මාසෙද ඇහැ හැදුනේ කිව්වොත් එහෙම අයින් කරන්න බෑ. මේස මේ මාස 9 තුලම වෙච්ච ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තමයි මේ නව මාසිකට පස්සේ ළමයාගේ ඇහැ හැදිලා තියෙනවා බඩේ බිහි වෙනකොට. ඒ නව මාසෙට තියෙන දවස් ගාන බැලුවා නම් එක දවසක්වත් ඒකෙන් අත්හරින්න බෑ. එක එක දවසක් ගානේ පොඩි පොඩි වෙනස් වීමක් ක්‍රියාත්මක වීමක් සිද්ධ වීමේ ප්‍රතිඵලයක් තමයි මාස 9 තියෙන දවස් ගාන බැලුවොත් අපි දවස් මාසයකට දවස් 30 තිබ්බනත් 270යි. දවස් 270ක 270 ආකාරික වෙනස් වීමේ ප්‍රතිඵලය තමයි ඉපදිච්ච බිහි වෙච්ච දරුවාගේ ලපටි ඇහි ස්වභාවය. එහෙනම් මේ ඇහැ ඇති වුණා නෙමෙයි ඇහැ උදා වුණා. උදා වීම නිසා ඇස් ගෙඩියක් පේනවා. ලදරුවාගේ ඇහැ දැන් එහෙම පේන්නේ උදා වෙච්ච හින්දා. ඇති වුණා කියන කාර්තේ එකක්. උදා වුණා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. උදා වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික හැදිලා වැඩිලා. යමක් ඇති වෙනවා කියන්නේ ඒක පාර වීම. ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියලාද මේ උද්‍යව්වේ පෙන්වන්න හදනවා. උද්‍යව්වේ ඥානය කියන්නේ උදා වෙන හැටි සහ වැය වෙන හැටි. වැය වෙන්නේ ක්‍රමක්‍රමී. ඔකත් දකින්න ඕනේ ඇහි ස්වභාවය. දැන් ලදරුවාගේ ලදරුව හැ උදා වුණා වගේම තරුණියෙක් වෙනකන් ඇහැ මෝරනවා. අවුරුදු 18ක් 20ක් ගියාම ඇහැ උදා වෙලා ඉවරයි හොඳටම. දැන් තමයි මෝරපු ඇහැක් හම්බ වෙන්නේ. තරුණියෙක්ගේ තරුණියගේ ඇහැ. ඊට පස්සේ උදා වෙච්ච එක ඇති වුණා නෙමෙයි දැන් උදා වුණා කියන එක වෙනස තෝරා ගන්න ඕනේ. බඩේ කලල රූපයක පටන්ගෙන ආවතන ඇහැක් දකින්න තිබුණේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇවිදිලා මිහි වුණාට පස්සේ ටිකෙන් ටික ළමා වයස ඉක්මවලා ගැටවර වයස ඉක්මවලා තරුණ වයසට ඇවිදිලා මෝරපු මිනිසෙක් අපිට උදා වෙලා තියෙනවා. ඇති වුණා කියවනම් අහම්බෙන් වෙන්න ඕනේ එකපාරක. උදා වුණා කියන එක කාලයක් ගත වෙලා ටිකෙන් ටික සිද්ධ වෙන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි උදා වුණා කියන්නේ. ඕක වැය වෙන්නේත් එහෙමයි. තරුණ කාලේ මැදි වයසට එනවා ටිකක් මෝරලා. මහලු වයසට එනවා දැන් ටිකක් පැහැය වෙනස් වෙලා අඳුරු වෙලා රතු වෙලා ඇස් ගිලිලා පේන්නේ නැතුව ගිහිල්ලා සුද ඇවිදිලා නොඑක් නොඑක ආකාරයකටපත් වෙනවා. හොඳටම වයසට ගියාට පස්සේ පේන්නේ නැතුව යනවා. ඇස් gediye යන්තම් ඇකිල්ලා හිටිනවා. මැරුණාට පස්සේ මොකද වෙන්නේ කුණු වෙලා ක්‍රමක්‍රමයෙන් ඇහැ කියන එකක් තිබුණාද කියලා හොයන්න බැරි තත්ත්වයටපත් වුණාම වැය වුණා. ඇති වුණා නැති වුණා කියන එකයි උදා වුණා වැය වුණා කියන්නේ ලොකු වෙනසක්. මේ ධර්මයේ පෙන්ලා තියෙන උදා වෙනවා වැය වෙනවා කියන එක. අන්නේ උදා වෙන එක තමයි. උදා නොවන තත්ත්වයටපත් කරන්න ඕන. යන් නැති වෙනවා කියන එක නිරෝධ කිව්වොත් හරියන්නේ නැහැ. ඒ උදා වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උදා වෙලා එන එක උදා නොවෙන සත්‍යයට පත් කරනකොට නිල් උදා වෙනවා නෑ උදා වෙන්නේ නෑ එහෙනම් නිර්උදාවේ මුල කොතනද කලල රූපයක ඇහැක් හට ගැනීමට පටන් ගන්න තැන පටන්ම උදා වෙන්නේ නැති වෙන්න ඕන අන්න එතකොට කියනවා ඇහැ නිරෝධයි ඇහැක් උදා වෙන්නේ නැත්ත්වයටපත් වුණා එහෙනම් කලල රූපයක ඇහැක් උදා වෙන්නේ ඇත්තත්වයටපත් වෙන්න නම් පටිසන්ධියේදී ඇති වෙනකොට ඇහැක් හටගන්න එකට හේතු නැති වෙන්න ඕනේ. ඇහැක් හැදීම ආරම්භයේද හේතු නැති වෙන්න ඕනේ. හැබැයි ඇහැක් විතරක් නෙමෙයි හටගන්නේ හේතු නැති වුණොත් එහෙම. කන හටගන්න හේතුවත්, නාසය හටගන්න හේතුවත් සියල්ලම නැති වෙන ක්‍රමයක් යෙදෙන්නේ. මොකක් නිසාද? පංචකාමී පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අසාරත්වයේ දැක්කොත් එහෙම. ඇස විතරක් උදා වෙන එක නෙමෙයි නතර වෙන්නේ. කන උදා වෙන එකක් නතර වෙනවා, නාසය උදා වෙන එකක් නතර වෙනවා, දිව උදා වෙන එකක් නතර වෙනවා, කය උදා වෙන එකක් නතර වෙනවා. හිතත් උදා වෙන එක නතර වුණොත් එහෙම අරිහත් වෙයි. මන උදා වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? උදා වෙන්න හේතු වෙන්නේ චන්දරාගයයි මේ නැති වෙන්නේ ඔක්කොම. උදා වෙච්ච එක වැය වෙලා යනවා. උපජ්ජිත්වා නිරුද්ධාන්ති කිව්වේ ඒකයි. හැබැයි එයින් සංසිඳෙන්න ඕනේ. නැවත උදා වෙන්නේ නැත්ත් වෙන නිරෝධ තත්ත්වෙටපත් වෙන්න ඕනේ. අන්න ඒතකොට නැවත එකක් උදා වෙන්නේ නැහැ. එහෙනම් නැති වෙනවා කියන එකයි නිර් උදාහේවා නිරෝධ වෙනවා කියන්නේ වචන දෙකක්. ඇති වෙච්ච එකක් ගැන කතාවක් එනවා නැති වෙනවා කියනකොට. ඇති වෙච්ච හේකුයි නැති වෙන්නේ. මතු අත්බැවේ ඇස කන නාසය දිව කය තව උදා වෙලා නැහැ. ඇති වෙන ඇති වෙලා නැහැ නැති වෙන්නේ. එහෙනම් ඇති වෙන්න ඉස්සෙල්ලා සිද්ධ වෙන දෙයක් Nirodhe. ඇති වුණ එක නැති වෙන එක වෙනාංශයක්. ඒක වැය. උද්‍යාවය උදේ සහ වැය ඒක. උදා වුණ දේ නැවත නිරෝධා වෙනවා කියන්නේ. නිරෝධ වෙනවා කියන්නේ. නැවත වාරයක් ඇසක් කනක් දිවක් නාසය ශරීරයක් ඊළඟ මතුවට හැදෙන ආරම්භයේ නතර වෙන්න ඕන. එතකන් නිරෝධ වෙන්නේ ඇති වුණ එක නැතිවීම කියන එක එක අංශයක්. උදා වෙන ක්‍රියාදාමයේ නතර වීම තව අංශයක්. නෑ උදා වෙන්න හේතුවක් තියෙනවා චන්දරාගේ. අවිද්‍යාවේ නිගමනේ. අන්නේ අවිද්‍යාවේ නිගමනේ යම් තැනක නැද්ද? නැවතත් අලුතෙන් ඇසක් කනක් නාසය දිවක් අයක් උදා වෙන්න විච මුල ඉවරයි. අන්න ඒකට කියනවා Nirodhaය. Nirodhaය කියන්නේ නැති වුණා කියලා අදහස් ගත්තොත් දහම් විකෘතියක් එන්නේ. දහම් අදහස වැටහෙන්නේ නැතුව යනවා. එහෙනම් එතකොට ඉන්ද්‍රිය නිරෝධ කියන්නේ ඒකයි. භව නිරෝධය කිව්වත් අන්න එතනයි. භවයක් උදා වෙච්ච එක නැති වෙන එක නෙමෙයි නිරෝධ කියන්නේ. භවයක් උදා වෙන මුල නැති වෙනවා. එතන නැවත උදා වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. භවයක් උදා වෙන්නේ නැත්නම් જાතියක් උදා වෙන්නේ නැහැ. ඇස නැමැති જાතිය හටගන්න හේතු වෙච්ච එකක් තියෙනවා. ඇස නැමැති බැලීමේ බවක් තියෙනවා. බලන්න හේතු වෙන බවක් තියෙනවා. මොකක් නිසාද? පංචකාම ආස්වාදයේ විඳින්න කොච්චර හරි අරමුණු හොයනවා. පංචකාම ආස්වාදයේ විඳීම අසාරයි කියලා දැක්කට පස්සේ ඒ අරමුණු හොයන මානසිකත්වය නතර වෙනවා. අන්න ඒක දින අවිද්‍යාවේ කොටසක් නතර වෙච්ච හැටි. ගොඩ නැගින්නේ. උදා වෙන්නේ නැතුව කියන්නේ නිරෝධා වුණා. අවිද්‍යා නිරෝධයි කිව්වේ ඔකටයි. ඒක නිසා නැවත වාරයක් අරමුණු පංචකාම ආස්වාදයට අරමුණු විමර්ශනය කරන බලාපොරොත්තු ඉවර නම් අනිත් ටිකත් ඒ ප්‍රඥාවෙම ඉවර කරලායි තියෙන්නේ. ඒ කියන්නේ කන හට ගන්න, නාසය හට ගන්න, දිව හට ගන්න, කය හට ගන්න, මන හට ගන්න තියෙන. නැත්නම් යලි යලි උදා වෙන්න තියෙන හේතුව නැති කරලා ඉවරයි. හේතුව පහළ වෙන්නේ නැත්නම් අසකන දිවනාසී ශාරීරිය මන යලි උදා වෙන්නේ නැහැ නිරෝධයි. මෙන්න මේ නිරෝධ කියන්නේ ඒක නිසා තමයි කිව්වේ යමක් නිරෝධ වෙනවා කියන්නේ තෘෂ්ණා නිරෝධය කියලා. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය මේ නිරෝධයේ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. දැන් නිරෝධය කියන්නේ මේ ද්‍රව්‍ය වස්තු නැතිවීමක් නෙමෙයි. ඇහැ කියන ඉන්ද්‍රිය නැතිවීමක් නෙමෙයි. ඒක වැය. නැවත නැවත උප්පත්තියක් ඇති කරන නැත්නම් නැවත ගොඩනගෙන එක නතර වීමක් ඇද්ද මුලක් නැතිවීමක් ඇද්ද? අන්නේ චන්දරාග නිරෝධයටයි චක්කු නිරෝධ කියන්නේ. සෝත නිරෝධ වෙනවා කියන්නේ එතෙන්ටයි. වචනේ හැඟවිලා තියෙන දා හොඳට සුද්ධ කරලා ගන්න ඕන. එතකොටයි තේරෙන්නේ. දැන් නිරෝධ කරන්න බෑ කාටවත් ඔය කියන ක්‍රමවේදය නැති කරනකම්. චන්දරාගයේ නිරෝධ කළොත් තමයි ඉදං කෝපන වික්‍රේ දුක නිරෝධං අරිය සත්‍යං මන්නේ මෙන්න මේකයි මේ දුක්ඛ නිරෝධාරිය සත්‍ය කියන්නේ. යෝ තස්සහා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ. යම් හේකින් මේ තෘෂ්ණාවේ ශේෂයක් නැතුව විරාගයක් නිරෝධයක් වෙනවා. ඡාගෝ නැවත බාරගන්නේ නැහැ. පංචකාමී සඳහා අරමුණු හොයන වැඩ පිළිවෙල බාරගන්නේ නැහැ. පටි නිස්සග්ගෝ ඒ සමග බැඳිලා හිටන් ඉන්නේ නැහැ ඒකෙන් වෙන් වෙලා යනවා. මුක්ති ඒකෙන් මිදෙනවා. අනාලියෝ. ඒකට ඇලුම් කරන්නේ මෙන්න මේ ස්වභාවයට කියනවා නිරෝධ. එහෙනම් තියෙන එකක් නැති වෙන එක නෙමෙයි නිරෝධ කිව්වේ. අලුතෙන් හටගන්න තියෙන හේතුව නැති කිරීමට කියනවා නිරෝධ. ඇහැ නිරෝධ කරනවා කිව්වෙත් ඔන්න ඕකයි. ඇහි නිරෝධය කියන්නේ හැදිච්ච ඇහැ නැති කරන එක නෙමෙයි. ඒක හැදිච්ච ඇහැ උදා වුණා උදා වෙච්ච එක වැය වෙනවා ඒක නතර කරන්න බෑ. ඒක දකින්න අය ක්‍රමීට හේතුවක් නිසා උදා වුණා උදා වෙච්ච හේතුව නැවත වෙන්නේ නැත්නම් ගෙවිලා ගියාම ඒක වැය වෙලා යනවා අලුතෙන් හේතුව උදා කලේ නැත්නම් මතු උදයක් හටගන්නේ නැහැ උදා වීමක් හටගන්නේ නැහැ අන්න ඒකට කියනවා නිරෝධ වුණා නිරුදා වුණා හැවන් නිරෝධ වුණා කිව්වේ ඒකයි ඉතින් මෙන්න මේ ක්‍රමයට දකින්න ඕන ඇහැ කියන්නේ මොකද්ද ඇහැ යලි යලි හටගන්නේ ඇයි? ඇහැ Nirodhi කියන්නේ මොකද්ද? ඒ Nirodha කරන්න නිකම් බෑ. ඒ තෘෂ්ණාව Nirodha වෙන්න නම් ඒ තෘෂ්ණාවට හේතු වෙන අවිද්‍යාව දුරු වෙන්න ඕන. අවිද්‍යාව තියෙන බව දැනගන්නේ ඇහැ හරි වටිනවා. ඔය අදහසක් එනවා. හැබැයි උගලට අහුවෙච්ච කෙනාට ප්‍රශ්නයක් එනවා. අර වැය විලා සියල්ල එකට ඉවර වෙනකම් එකින් එක සම්බන්ධතාවයක් එනවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එකක් පවත්වන්න. විපාක ස්කන්ධය පවත්වන්න එනවා මැරෙනකම්. නැත්නම් විවිධ කම්කටොළු මහ දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඉන්නකම්. මහා අනාථ භවක අනන්ත දුකකට වැටෙනවා. ඇස් දෙක පේන්නේ නැතුව ගියොත්, කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත්, මේ ජීවිතය පවත්වන්න අන්‍ය පිළිසරණකුත් නැතුව ගියොත් එහෙම. නැනම් අනාථ වෙලා අනුන්ට ගැති වෙලා ඉන්න වෙනවා මැරෙනකම්. ඒ ජීවිතේ හදාගත්ත ගුණ නැති කරගන්න මොකද ඒක නැති කරගන්න නම් ඒකට අවශ්‍ය ඉතුරු ආධාර ටික නැති වෙන්න නම් කය නැති වෙන්න ඕනේ. කය යම් තැනක හටගත්තේ නැත්නම් දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඇහැ නැතුවට කමක් නැහැ. ආයි බලාපොරොත්තුවක් නැහැ කන නැතුවත් කමක් නැහැ. නාසයේ දිව නැතුවට කමක් නැහැ. කන්න නැතුවට කමක් නැහැ. ගෙවල් නැතුවට කමක් නැහැ. මොකක් නිසාද? කය නැති දාට. නැත්නම් සීතලෙන් තැවෙනවා උෂ්ණයෙන් තැවෙනවා බඩිකින්නෙන් පිපාසයෙන් පෙලෙනවා ලෙඩ රෝග වලින් පෙලෙනවා දුක් කරදර වලින් පෙලෙනවා ඒ නිසා తాවකාලික ප්‍රතිකර්ම කරන්න වෙනවා මේ කයට ඒ කය පෝෂණය කරන්න ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා කනින් ප්‍රයෝජනයක් ගන්න වෙනවා නාසයෙන් දිවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා එතන කයෙන් පවත්වන්න කයත් පහසුව ඇති කරගන්න කායික ප්‍රයෝජනයක් ගන්න වෙනවා. හැබැයි හොඳ හින්දා නෙමෙයි. මැරෙනකන් දුක් විඳින්න බැරි හින්දා ඇති කරා. මෙන්න මේ නිසා පරිහරණය කිරීම චන්දරාගයෙන් පරිහරණය කිරීම නෙමෙයි. ඉතින් අරිහතුන් වහන්සේ නමක් නමුත් බේතක් ඕන වෙච්චාම බේතක් ගන්නවා. ඒ චන්දරාගයෙන් නෙමෙයි. පින්වන් පානකම් එකක ටිකක් ආධාරයක් අවශ්‍යයි ඒ ටික පවත්වන්න. අන්න ඒ නිසා ඒක පරිහරණය කරනවා. ඇහැට බීත් ගල්වනවා. කනේ අමාරුවක් හදුනහම මේකත් බීත් ගන්න පුළුවන් නම් බීතක් කරගන්නවා. බැයි නම් උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි චන්දරාගය කියන්නේ ඕක නෙමෙයි. පංචකාමී ලබා ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රමවේදයක් වශයෙන් ඉන්ද්‍රිය පහ හදා ගන්නවා. ඒක විඳින්න මනේන්ද්‍රිය හදා ගන්නවා. ඒ බලාපොරොත්තුව තියෙන තාකල් ඔය හයෙන් වෙන්න බෑ. ඒ හය විනාශ වෙන්න එනකොට යම් මොහතක විශාල බලවේගයක් මානසිකත්වයෙන් ගොඩනගනවා. අනේ ඒ ටික නැති වෙලා බෑ. ඒක ලොකු පාඩුවක් පාළුවක්. ඒ මානසිකත්වයේ නිසා යලි ජීවත් වෙන්න ඕනේ. යලි ජීවිතයක් ගොඩනගන්න ඕනේ කියලා. උදා කර ගැනීමේ අධික බලාපොරොත්තුවක් ආපුහම පටිසන්ධි විඥානයක් අටගෙන නැවත අල්ලා ගන්නවා නැවත අර જાතියේ ඇසකන දිවනාසී ශාරීරියේ මනේ පැවැත්ම. ඒ නිසා මතු මතු භවයක් හැදිලා જાතියක් පහළ වෙනවා. මෙන්න මේකෙන් තියෙන පැවැත්ම අවසාන වෙනකන් ඒ ප්‍රයෝජනෙ ගන්න එක ජනක කර්මයට හේතු වෙන්නේ නැහැ. යම් චන්දරාගයකින් ආස්වාදයේ බැඳිලා හිටියොත් අන්නේ ආස්වාදේ සඳහා තියෙන චන්දරාගය නිසා ඇති වෙන අදහස ජනක කර්මයක් නැත්නම් පටිසන්ධියක් ගෙනත් දීලා නැවත જાතියක් උපදින්න හේතු වෙනවා. අන්නේ ඒක නැති කරන්න තමයි අවිද්‍යාවෙන් ඇති කරන්නා වූ දුක්ඛන්දරායේ මුල දකින්න ඕනේ. අන්නේක දැකීම තමයි පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ. වටිනා දේවල් කියලා හිතාගෙන ಜಾති පහල කළොත් ඒ නිසා විඳින්න සිද්ධ වෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියල්ලට මුල වෙනවා. බලාපොරොත්තුන්නේ නැහැ ওই ටික. බලාපොරොත්තුනේ මන වඩන රූපයක් ගන්න. මන වඩන ශබ්දයක් ආස්වාද විඳින්න. මන වඩන ගන්ධයක ආස්වාද විඳින්න. මන වඩන රසයක ආස්වාද විඳින්න. මන වඩන ස්පර්ශයක ආස්වාද විඳින්න. ඕවා ගැන හිත හිතා මනෝරාජ්‍ය මව මව ඉන්න. ආස්වාදින්න මනසින්. ওই ටිකයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ওই ටික බලාපොරොත්තු වෙන නිසා ගොඩ නැගුණේ මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කන්දරාවක් ගොඩනගෙන જાතියක්. ඒකට හේතු වෙන භවයක් තමයි මේ මානසිකත්වයේ ගොඩනගන්නේ. තෘෂ්ණාවෙන් හදගන්න හැටි ඔය. උපාදාන වශයෙන් බැඳෙන්නේ අන්නේ බඳු දෙයක් ගොඩනගන මානසිකත්වයේ තුලමයි. ඒ නිසා තමයි මේ බඳු භවයක කර්ම භවයක බැඳිලා උප්පත්ති භවයකට හේතුකාරක වන්නා වූ භව නිර්මාණය સિદ્ધ කරගන්නේ. ඒ නිසා මේ જાතිය පහළ වෙන්නේ. මෙහෙම එකින් එකට දකින්න පරිච්ඡ සමුප්පන්නෝ. ප්‍රිය මනාප වශයෙන් අවිද්‍යාවෙන් මුලාවෙන් ගත අදහසට බැහැගෙන ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙන දුක් කරදරාවකට කරගහගත්තා. අප්‍රමාණ සසර පටන්ගෙන මේකට රැවටෙනවා. ආස්වාද බලාපොරොත්තුවෙන්ම මහා ආදීනවයක් ගෙන දෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාසය උපායාසයන්ට හේතු වෙන જાතියක් පහල කරගන්නවා යම් જાතියක් පහල කරගත්තා නම් ජරාවක මුල ව්‍යාධියක මුල පහල කරගත්තා මරණයක මුල පහල කරගත්තා හරියට ආදීනව බලාගෙන යනකොට පේන්න පටන් ගන්නවා ජාතියා පහළ වුණා කියන්නේ ජරාව පහළ කරගත්තා. ව්‍යාධිය පහළ කරගත්තා, මරණය පහළ කරගත්තා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායත සම්පීඩනය පහළ කරගත්තා කියලා දකිනවා. මෙන්න මේ ක්‍රමෙට දකින්න පටන් ගත්තාම මේ જાතියේ උදා වෙන්නේ නැත්නම් මේ 15 එක අවසාන જાතිය වුණා නම් මතු මේ જાතිකක් උදා වුණේ නැත්නම් මේකෙන් බේරෙනවනේ කියලා දකිනවා. අන්න එදාට හොයනවා. ඒක වෙන්නේ මොන හේතුවෙන්ද? ඒ જાතිය පහළ නොවෙන්නේ මොන හේතුවෙන්ද? ඔන්නෝක හොයනට මාර්ගය හම්බ වෙනවා. જાතිය හටගන්න මාර්ගය දකිනවා. જાතිය නිරෝධ කරන මාර්ගය දකිනවා. අනේ ಜಾති නිරෝධ කරන මාර්ගයේ එක ක්‍රමයකින් කියනවා ආර්ය අෂ්ටායක මාර්ගය. තව ක්‍රමයකින් කියනවා පටිච්ච සමුපාද නිරෝධ මාර්ගී. අන්න ඒකෙන් තමයි යෝ පටිච්ච සමුපාදම් පස්සති සෝ ධම්මම් පස්සති කිව්වේ. යමෙක් පටිච්ච සමුපාදේ දැකන ඔහු ධර්මයේ දකිනවා. එහෙනම් එතනින් දකිනවා. මේ ඇහත් අයිති අර ಜಾති වලට. ඇහැ විතරක් නෙමෙයි ওই ಜಾති පස්සේ ගිය නිසා කනකුත් හම්බුණා, නාසයකුත් හම්බුණා, දිවකුත් හම්බුණා, කයකුත් හම්බ වුණා. ওই ටික භුක්ති විඳින හේතුකාරක මනසකුත් හදාගත්තා. එකක් විතරක් නෙවෙයි දැන් හම්බ වුනේ. ඔන්න ඔය ටික දැනගත්තාම ಜಾති නිරෝධ කරන්න නම් මේ කාම භව අයින් කරන්න කාම ಜಾති නිරෝධ කරන්න. කාම භවයේ ඉන්න තාක්කල් කාම ಜಾති වල තියෙන ආසාව අත්හැරෙන්නේ නැහැ. ඒ කාම භව මොකක් නිසාද නැගෙන්නේ? කාමයට හේතු වෙන අදහස්න උපාදාන කරනවා. නැත්නම් ඒ අදහසට දැඩිව බැඳෙනවා. කාම අදහස් යලි යලි හිතනවා. හිතන නිසා උපාදානීය බලවත් වෙනවා. කාම අදහස් වලට ඉන්ද්‍රියන් විවර කරලා විවෘත කරලා දෙනවා ඉඩ. ඒවා ගැන හිතනවා. ඒවා ಗುಣ කියනවා. ඒ කාමයෝ වර්ණා කරනවා. හිත ඒවට නැඹුරු කරනවා. මෙන්න මේ කටයුතු කිරීම නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? කාම උපාදානයේ බලවත් වෙලා කාම භව හැදෙනවා. කාම භාව නිසා කාමයෙන් කර්ම භාවයෙන් කටයුතු කරලා හිතෙන් කායෙන් වචනෙන් කරන කටයුතු කර්ම භාවට යනවා. ඒක ආසන්න භවයක් වශයෙන් මරණ මොහොතකදී ඒ තෘෂ්ණාවෙන් ඒ අවිද්‍යාවෙන් යුත් පුද්දලයා මැරෙනකොට බලාපොරොත්තු අතරින්න බැරි නිසා කාම જાතියට හේතු වෙන කාම ප්‍රතිසන්දියක් නැවත ඇති කරන කාම උප්පත්ති භව හදනවා. කර්ම භවෙන් උප්පත්ති භව හදලා උප්පත්ති භවෙන් ප්‍රතිසන්දිය ලබා දෙනවා. එතන මතුත් කාම භව කායි නිපද වෙනවා. කාම જાතියක්. මෙන්න මෙහෙම ක්‍රමයේ දකින්න ඕනේ. එන කාමජාති නිරෝධ වෙන්න නම් භව නිරෝධ වෙන්න ඕනේ. කාම භව නිරෝධ වෙන්න ඕනේ. කාම භව නිරෝධ වෙන කාම උපාදානයේ නිරෝධ වෙන්න ඕනේ. කාම උපාදානයේ නිරෝධ වෙන්න නම් කාම තණ්හාව නිරෝධ වෙන්න ඕනේ. දැන් නිරෝධ කියන්නේ නැති වෙනවා නෙමෙයි අපි විග්‍රහ කළා. උදා වෙන එක නතර කරන්න. කාම තණ්හාව උදා වෙන එක නතර කරන්න නම් නිරෝධ වෙන්න නම් කාම වේදනා නතර වෙන්න ඕනේ. කාම වේදනාව නිකන් හටගන්නේ අපි නැඹුරු වෙවි මේ වේදනාව ගොඩ නගනවා. මේ ගොඩ නගලා මේ භුක්තිය විඳින්නේ. අපි ආවර්ජනය නොකර හිටියානම් ඒකේ ආදීනව දැකලා ඒ වෙලාවේදී කාම තණ්හා ගොඩනගන්න හිතින කාම වින්දිනේ පහළ වෙන්නේ ඒ වේදනාවට නිකන් හටගන්නේ නැහැ වේදනාව. මේකට කියනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ. ඒ ඒ මොහොතේ ස්වභාවය දකින්න ඕනේ. එන කාම වේදනාව නිකන් හටගන්නේ කාම ස්පර්ශය නිසා ඒ මොහොතේ හටගන්නේ. කාම ස්පර්ශය නිකන් හටගන්නේ ඒකට හේතු වෙන ආයතනයන්ගේ ඝට්ටනයක් ඕනේ. කාමයට යොමු කරපු ඇස කන දිවනාසයේ ශාරීරිය සහ මන කාම වස්තු ඇතුළට නැඹුරු කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කින් ඒවා අරමුණු කරමි. ඔන්න ඔය සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ කිරීම නිසා ස්පර්ශ ලබන්නේ. එහෙනම් දැන් අපි දැනගන්නා මේක නොකොලොත් නෑනේ. ඒවා කොලොත් තමයි මේක ගොඩ නැගින්නේ. දැන් මේකට කවුරුවත් පලින්නේ අපිමයි මේක කරගන්න ඕන. අන්න දකින්න දැනු. එන කාම සලායතන වෙන්නේ ඉන්ද්‍රිය සලායතන වෙන්නේ නෑ නිකන්. අපි නැඹුරු කරපු හිඳා ආයතන වුණේ නැත්නම් ඔය ඉන්ද්‍රිය විතරයි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය විතරයි නැත්නම් තියෙන්නේ. කාමීට කාමීට නැඹුරු කරපුවාම තමයි. ඔවා කාමීට හේතු වෙන චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, જીවහා ආයතන, කාය ආයතන, මන ආයතන වෙන්නේ. ලෝකයේ තිබෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මිසක් ඒවා ආයතන නෙමෙයි නිකන්. අපි ඒවා කාමීට ගොදුරු කරගන්න නැඹුරුනොත් ඕවට ඒ අදහසින් අරගෙන. අන්න එතකොට මොකද දෙන්නේ? රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධර්ම ආයතන ආයතන වෙනවා. ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්ට අපිව ආයතන කරගන්න බෑ. අපිව ගෝචර කරගන්න, ගොදුරු කරගන්න බෑ නිකන්. අවිද්‍යාව නිසා හොඳයි කියන වටිනාකමක් දීලා ඒවා අපි ආයතන කරගෙන මේ ඉන්නේ. මගේ කරගෙන මම කරගෙන මම මගේ දෙහිකින් බැඳිලා ලෝකේ අත්හරින්න බැරුව ලෝකේ හරි වටිනවා කියන දෘෂ්ටියකින් බැඳිලා ඒවා ආය ස්ථාන හේවා තමන්ගේ වාසියට තමන්ගේ ආස්වාදයන්ට එකතු කරගන්න ස්ථානයක් කරගෙන මොකද්ද ආය කරගන්නේ පංචකාමයේ පංචකාම භුක්තිය ආස්වාදය දීලා වටිනවා කියන නිගමනය කළ අවිද්‍යාවෙන් අන්නේ ටික ගන්න තමයි මේ නැවුරු වෙලා ඉන්නේ ලෝකයේ බාහිර අරමුණු වලින් ඒක දෙනවා නම් බාහිර එරමින් වලින් ගොඩනගන්න පුළුවන් නම් ඒවා ඒකට ආධාර කරගන්නවා. ඒතර තමයි බාහිර ආයතන වෙන්නේ. නැනම් බාහිර තියෙන ද්‍රව්‍ය වස්තු මිසක් බාහිර ද්‍රව්‍ය මිසක් ඒවා එකක්වත් අපිට ආයතන වෙන්නේ නැහැ. ඇතුලේ තියෙනවා පුද්ගල මිසක් සත්ත්ව වෙන්නේ නැහැ. බාහිර තියෙනවා ද්‍රව්‍ය මිසක් වස්තු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද මේ අපි කරගන්නේ? පුද්ගල සහ ද්‍රව්‍ය රාතන් වහන්සේගේ ලෝකයේ අවසාන කරන එක. සත්ව සහ වස්තු පැවැත්මේ ලෝකේ පංචකාම භුක්ති විඳින අවිද්‍යාවේ ලෝකේ තමයි සත්ව සහ වස්තු ඇත කන දිවනාසයේ ශරීරයට ඇලුම් කරලා සත්ව කරගන්නවා බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට ධර්මයන්ට ආසා කරලා මගේ වස්තුව කියලා වස්තු කරගන්නවා සත්වයි වස්තුවේ හැදුනහම සත්වයේ හැදිලා වස්තු පස්සේ යනවා. ආයතන හයක් හැදිලා ස්පර්ශ ලබා දෙනවා. සලායතන නිරෝධ කරපු කෙනාට ද්‍රව්‍ය සහ වස්තු වෙතන නැහැ. එතන තියෙන්නේ පුද්ගල සහ ද්‍රව්‍ය. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා වචන හතරක් එනවා බෙදා ගන්න දන්නේ නැහැ. ඒ නිසා අපි වචන හතර කිය කිය ඉන්නවා සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා. ඉතින් සත්ව පුද්ගල මොනවද කියලා දකින්න ඕනේ. රහතන් වහන්සේලා මාර්ගඵලලාභීත්වයෙන් දකින්න යම් කිසි කෙනෙක් ඇත්නම් ඒ අයගේ ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය තියෙන්නේ. ඒවා වස්තු නෙමෙයි පුද්ගල නෙමෙයි මේ ඒවා මේ සත්ව නෙමෙයි පුද්ගල අටපුරුෂ පුද්ගලා. පෘථජ්ජනයට වස්තු සත්ව ওই දෙකේ ඉන්නවා. සත්වත්වයේ ඉක්මවපුවාම පුද්ගලත්වයේ වැයවීමෙන් අවසාන වෙනවා. නැවත උදා කරන්න තිනා නිරෝධයෙන් කෙලවර වෙනවා. හරි ගැඹුරුයි හොඳට හිතලා බලනකොටයි ඔක තේරෙන්නේ. මෙන්න මේ විදිහට තෝරා ගන්න ඕනේ. ඔය ඇස කන දිවනාසයේ ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයම කාමයට ගෝචරින කාම වස්තු කරගත්තොත් කාම සත්ව කරගත්තොත් කාම ලෝකේ ඉපදින් මිදෙන්න බෑ අන්න සලායතන ඇති වෙන්නේ මොකක් නිසාද? ඔන්න ඔය නාම රූප පස්සේ යෑම නිසා. ওই රූපයන්ට නැමිලා ඉන්නේ. රූපයන්ට වසඟ වෙලා. ඇහැ නැමැති රූපේට, රූප නැමැති රූපේට, කන නැමැති රූපේට, ශබ්ද නැමැති රූපේට, නාසය නැමැති රූපයට, ගන්ධය නැමැති රූපයට, දිව නැමැති රූපයට, රසය නැමැති රූපයට, කය නැමැති රූපයට, ඒ වගේම පොට්ටබ්බේ නැමැති රූපයට මන ගොඩනගාගෙන ඒකෙන් නාම ධර්මයක් හදලා නැමිලා මනස නමලා අයුවට රූපයේ මනස නවපුවාම නාම රූප හැදෙනවා නම්මිතාවියක් ඇති වෙනා රූපයන්ට අන්නේ නිසා තමයි මේ ඇස කන දිව නාසය ශාරීරිය කියන ඒවා පුද්ගලත්වයෙන් තියෙන නැතුව වස්තු කරගෙන නැත්නම් සත්ව කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වස්තු කරගෙන ආයතන හදාගෙන තියෙන්නේ. ওই නාම රූප වැන්දේ නැමුන් නැත්නම් රූප රූප හැටියට තියෙයි. ඒවට නැමින්නේ නැහැ. ඒවට නැඹුරු වෙන්නේ නැහැ. එහෙනම් හිත තියනවා නාම නැහැ. දැන් සියුම් තැනක් වෙයි විග්‍රහ වෙන්නේ. නාම රූප කියන්නේ හිතයි ගතයි කියවට ඔක තේරෙන්නේ නැහැ. හිතගත රහතන් වහන්සේලා තියෙනවා. හැබැයි නාම රූප නිරෝධයි. දැන් මොකද්ද මේ කිව්වේ කියලා තෝරා ගන්න ඕනේ. එහෙනම් අපි තියා ඉන්න රූප අපි අල්ලාගත් ඒවා ඉන්නවා. ශබ්ද රූපයේ බැඳිලා ඒකට ඒවා වස්තු කරගෙන ඒ වගේම රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප ආදී බාහිර ලෝකේ රූපත් ඇදලා වස්තු කරගෙන ඉන්නේ චක්කු රූප සෝත රූප ගාන රූප ආදී වන්නා වූ ඇසකන දිවනාසයේ ශාරීරියේවා සත්ව කරගෙන ඉන්නේ. එනිසා ඒවා ඔක්කොටමයි බැඳිලා. අන්නේ රූපයෝ නම්මිතාවියකින් බැඳලා කාමයේදී නැඹුරු වෙලා. ඔන්න ඔය නාම රූප නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕක හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා හටගත්ත මුලාසහගත වටිනවා කියන දෘෂ්ටියක් ඇති හිතක් නිසා. අන්න ඒක තමයි විකෘතියට හටගත නැහැන ඥානීය විකෘති වෙලා. හැදිලා තියෙන දැනීමේ හැටි. ඕකට කියනවා මායාකාරී කියලා විඥානී. මායාවට රැවටිලා. මෙන්න මේ විඥානයක් නිසා තමයි නාම රූප ආය විඥා නිරෝධ නම් නාම රූප නිරෝධයි. ඔබ තෝරා ගන්න ඕනේ. විඥාන නිකන් නිරෝධ වෙන්නේ නැහැ. ඒකත් හේතුවක ඵලයක්. මොකද විඥාන හටගන්නේ විඥානීයට ආහාරයක් ඕනේ පවතින්න. කාම විඥානීයට කාමාහාරයක් දෙන්න ඕනේ. ඒ ඇසුරු කරයි කාම විඥානීය කාම භවයේ පිහිටලා වැඩෙන්නේ. ප්‍රගුණ වෙන්නේ බලවත් වෙන්නේ. ඒ කාම විඥානීය නතර කරගන්න ඕන නම් කාම ආහාරය දෙන්න හොඳ නෑ විඥානීයට. එන කාම ආහාර වෙනවද? කාම සහගත හිතවිලි, කාම සහගත වදන්, කාම සහගත ක්‍රියා. ඔන්න ඒ කාම සහගත හිතවිලි ක්‍රියා වදන් අපිට නතර කරගන්න පුළුවන් ඕන නම්. ආස්වාදීර වහල් නොවි ආස්වාදී ආදීනව දැක්කනම් ඒකේ මිදීමේ වටිනාකම දැකලා නිරෝධ කිරීමේ අවශ්‍යතාවයේ වටිනාකම තේරුම් ගත්තා නම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා. එතකොට කාමයේ නැඹුරු වෙච්ච හිතවිල්ලා ක්‍රියාවක් කතාවක් යම් මොහොතක නොනැගින සත්‍යයට ආවොත් විඥාණයට ආහාර නිරෝධ වෙනවා. එහෙනම් විඥාණය උදා කරන්න ආහාර නැතුව යනවා. ආහාර දෙන්නේ නැතුවම ආහාර ගොඩ ගැහෙන්නේ නැහැ. ඇවිලෙන ගින්නට තව තව දර දැම්මොත් ගින්න නතර කරන්න බෑ ඇවිලෙනවා. දර දැමීම නතර කළොත් ඒ මට්ටමට ගින්න වර්ධනය වීම අඩු වෙනවා. දර සහමුලින් දැම්මේ නැත්නම් තිබිච්ච දර ටික දැවිලා අඟුරු වෙලා ගියාම ආයෙ ගිනි සිලුවක් දකින්න හම් වෙන්නේ නැහැ. මේ බුදුරජාන් වහන්සේ උපමා කළා තිනා විඥානීය ගිනි සිලුවට. ඒ සංඛාර තමයි ඉන්ධන. නැත්නම් ඒ ගින්දරට දාන දර දර උපාදානය කරගෙන ගින්දර පවතිනවා වාගේ. සංඛාර උපාදානය කරගෙන විඥාන පවතිනවා. සංඛාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙනවා. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන නැගෙනවා. දර නිසා ගින්න හට ගන්නවා වාගේ. තියෙන දර ටික විතර කලුතෙන් දර දැම්මේ නැත්නම් තියෙන දර එහෙම පවතින්නේ නැහැ. ඒ ගින්නට ඒක දැවිලා විනාශ වෙලා යනවා. මේක තමයි ක්‍රමී. එහෙනම් අපි දැනගන්න ප්‍රඥාව තුලින් යථාර්ථය දකින්න ඕනේ. හිත කය වචනේ කාමයන්ට යොමු කරන්න නොහිටියොත් කාමයන්ගේ ආදීනව දැකලා ඒ සංවර වුණොත් එහෙම වුණත් මොකද වෙන්නේ? කාම සංඛාර නතර වුණාම විඥාණයට ආහාර නතර වෙනවා. විඥාන නිරෝධ වෙනවා. එහෙනම් විඥාන නිරෝධ වුණාට පස්සේ අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ කාමියෝ සංසිඳවා ගන්න. කාමී සංසිඳන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙන කාම හිත නැත්නම් කාම කාම දාහි ඉන්නේ කාම ගොඩනැගින්නේ කාම විඥානීය බලවත් තියදී ඕක නවත්තන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ පටිච්ච සමුප්පාද නිරෝධය නවත්තන්න ඕනේ අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරෝධ කළාම නවත්තන්න ඕනේ ඔය ක්‍රමේ හරියට තේරුම් ගන්න ඕනේ මෙන්න මේක තේරුම් ගත්තාම දකින්න මේක තමයි මාර්ගය මේ නිරෝධය කරන හැටි නිරෝධය කරන හැටි මොකද්ද ඒක තමයි ආර්යහත්‍රාණික මාර්ගයේ තව විදිහකින් කිව්වේ. අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් මේ පටිච්චසමුපාද නිරෝධ චක්‍රයෙන් පෙන්වුවේ ආර්ය අෂ්ටායක මාර්ගය. ඒ මඟ වඩනකොට නැවත උදා වෙන්නේ නැතත්තරපත් වෙනවා. ඔන්න ඒ මූල ධර්මී. එතන පටන්ගෙන භව නිරෝධයි, ජාති නිරෝධයි. එහෙනම් ජරා මරණ නිරෝධ කරන්නේ ওই විදිහට.